ශ්‍රී ලංකා නිෂ්පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමත් ආසන සම්බුදායකවරුත් පළාත් සභා මැති ඇමතිවරුත් ඒකාබද්ධ කරපු රැස්වීමේදී ගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වර්තමාන තත්ත්වය හා පාර්ලිමේන්තුවේ කටයුතු ඉදිරි මැතිවරණ කාර්යභාරය පිළිබඳ කටයුතු පැහැදිලි කරන් පස්සේ බොහෝ දෙනාගේ ඉල්ලීම මතු වුණා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඔබ ජනාධිපතිතුමත් එක්ක ශක්තිමත් මැතිවරණ ව්‍යාපාරය කළ යුතුයි කියන කාරණය. ඒකට හැම දෙනාගේම ප්‍රසාදය ලැබුණා හැම දෙනාගේම ඒකට දක්වපු සිය විදිහට 99ක්ම ප්‍රතිචාරය ලැබීම නිසා හැමදෙනාගේ ඒකමතු තීන්දුව අනුව මපේකා බද්ධව කමිටුවක්පත් කළා. ඒ වැඩපිළිවෙල විදිහට ගෙනහිලා ඉතාමත් හොඳ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන එක තමයි අද සුවිශේෂීම කාර්යය සිදු